උතුම් ධර්මයේ තුල අපිට මේ මාර්ගය, මේ මාවත පැහැදිලි කරනවා දේශනා කරලා තියෙනවා. පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් ධර්මය ත්‍රිපිටකයේ තුල ඇතුළත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් පසුව ශාස්ත්‍රඥ වහන්සේ ලෙස අපිට පෙන්වා වදාළේ ඒ උතුම් ධර්මය. එනිසා අද දවසේදී අපේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ ඉන්නවා. අපිට පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේගෙන් ඒ නිවන් ප්‍රතිපදාව ගැන දැනගන්න නිවන් ප්‍රතිපදාව ගැන අවබෝධ කරගන්න. ඒ නිසා අපි කවුරුත් ඒ නිවීමේ මාවත නිවීමේ මාර්ගය ධර්මයේ තුලින් හොයාගෙන යන්න අවශ්‍ය වෙනවා. ඉන්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය බොහොම සියුම් ධර්මයක්. ඒ ධර්මය සියුම් කියලා කියනකොට කෙනෙකුට උතුම් ප්‍රඥාවකින් අවබෝධ කරගන්න අවශ්‍ය වෙන උතුම් නුවණින් අත්දකිය යුතු ධර්මයක්. ඒ ඉන්ද්‍රිය ධර්මතා වැඩිලා නැති වුණොත්, ඒ ඉන්ද්‍රිය ධර්මතා පරිපාකයට ගිහිල්ලා නැති වුණොත් ධර්මයේ තේරුම් ගන්න එක ටිකක් අපහසු වෙනවා. එනිසා ඉන්ද්‍රිය පරිපාකය ඉන්ද්‍රියන්ගේ වැඩුණු බව කියන එක අනිවාර්ය දෙයක්. කෙනෙක් කතා කරනකොට ඇතම් වෙලාවට කියන දෙයක් මේ ධහම මේ තරම්ම ගැඹුරු නම් ඇයි එදා සුනීත සෝපාකල නිවන් දැක්කේ දාසරණාය නිවන් දැක්කේ මේ අභිධර්මය අහලද මේ කරුණ දැනගෙනද කියලා. හැබැයි අපේ ඒ අයගේ තියෙන අභිධර්මයේ ගැන තියෙන දැනුම ගැන කතා කළාට ධර්මඥානය ගැන කතා කළාට අපි ඒ අයගේ තියෙන ඉන්ද්‍රිය ධර්මතාවල වැඩුණු බව පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. එතන ඉන්ද්‍රිය බොහොම තීක්ෂණ ඉන්ද්‍රිය ඇති පුද්ගලයෝ පඤ්ඤේ ඉන්ද්‍රිය බොහොම අධිමත්යි ප්‍රඥාව වැඩිලා තිබුණා. ඒ නිසා කෙටි දහම් පරයායක් කියනකොට ඒක තේරුම් ගන්න පුළුවන් ශක්්‍යතාවයක් අවබෝධ ශක්තියක් ඒ ඇත්ත තුළ තිබුණා. ඒ නිසාම තමයි අවුරුදු 7න් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නට පුළුවන්කම තිබුණේ. මොකද කය දිහා බලලා ඇඟ දිහා බලලා අපි වයස කතා කළාට ඇඟට කයට නෙමෙයි වයස කතා කරන්න තියෙන්නේ సంతානයේ පැත්තෙන් හිත පැත්තෙන් ඒකට වයසක් නැහැ ඉන්ද්‍රිය ධර්මතාවල වැඩිමක් විතරයි එනිසා ඒ මහා ප්‍රාචීන පුද්ගලයන් සහ ධර්මයේ නොතේරෙන මනසකට සරලව නිවන කියන දේ ලබා දීමත් එක්ක සංසන්දනය කරන එක ඒතරම් ප්‍රඥා ගෝචර දෙයක් නෙමෙයි. ඒ නිසා අපි මේක කතා කරන මුලින්ම මතක් කරපු දෙයක් තමයි කෝච්චියක් යන්න නම් රේල් පීල්ලක් තියෙන්න ඕන රේල් පීලි දෙකක් තියෙන්න ඕනේ වගේ මේ විදර්ශනා භූමිය දිවෙන්න මාර්ගයක් අවශ්‍යයි. ප්‍රඥාව දිවෙන්න මාර්ගයක් අවශ්‍යයි. ඒ සත්‍ය ප්‍රඥාව දිවෙන විදර්ශනා නුවණ දිවෙන මාර්ගය තමයි ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාදාදී මේ ධර්මතාවයන්. එනිසා මේ කතා කරන රූපස්කන්ධය පිළිබඳව අපි ධම්ම සංගණි ප්‍රකරණයේ තදාළව සාකච්ඡා කරන්නේ මේ කරන්නේ පරිබාහිර දෙයක් නෙමෙයි වෙනම පාඩමක් නෙමෙයි අපිට නිවන් දකින්න කෙනෙකුට නිවන් ප්‍රතිපදාව පූර්ණේ කරගන්න නිවන ගෝචරය කරගන්න අවශ්‍ය වුණ අත්‍යන්ත ධර්මයක් අත්‍යන්ත ධර්මයක් කියලා කිව්වේ මේ ටික පූර්ණේ කරගන්න නැතුව නැතිනම් තේරුම් ගන්නේ නැතුව මේ ටික අරමුණු කරන්නේ නැතුව කෙනෙක් නිවන් දකිනවා කියලා කියනවා නම් ඒක කවදාවත් සිද්ධ නොවන දෙයක්. එහෙම වුණොත් එයා සලායතන නිරෝධයට පත්වන කෙනෙක් නෙමෙයි. මොකද අපි රූපය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ ආයතන ධර්මතා ටික ගැන. ඒ ආයතන ධර්මතා ටික පැත්තෙන් ගෝචර වෙන රූපය ගැන සිත තුළ ගොඩනගා ගන්න සිතෙන් උපද්දවන චිත්තජ රූපය කියන පැත්ත ගැන. එතකොට මේ ධර්මතාවයන්ගෙන් පරිබාහිරව කෙනෙක් නිවන කියන එක ගැන කතා කරනවා නම් ඔහු සලායතන නිරෝධයට මනස තියපු සලායතන නිරෝධය අවබෝධ කරගත් එක්ක කියලා පනවන්න කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසාම අපිට සිද්ධ වෙනවා මේ ධර්මතා ටික හොඳින් ඉගෙන ගන්න. ඉගෙන ගන්න කියලා කියන්නේ මේක ජීවිතෙන් පැනලා ගිහිල්ලා වෙනම ධර්මතා ටිකක් හැටියට වෙනම කරුණු කාරණා ටිකක් විදිහට පාඩම් කරගන්න එක නෙමෙයි. අපි අපේ ජීවිතේට යෙදෙන තැන් පිළිබඳව යෙදෙන අවස්ථාව පිළිබඳව භාවනාවක් විදිහට අපි කොහොමද මේ කාරණා ටික ප්‍රායෝගිකව යොදාගන්නේ කියන එක තේරුම් ගන්න එක. එනිසා මේ දේශනා මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ අටුවා ටීකා ටිප්පණි සහිතව තවත් සිත් ටික ඉගෙනගත්ත, චෛතසික ටික ඉගෙනගත්ත, රූප ධර්මතාවයේ බෙදලා ඉගෙනගත්ත පුද්ගලයෙක් ලෝකෙට බිහි කරලා දෙන්න නෙමෙයි ධර්මයේ දන්න හදවතේ ධර්මයේ දන්න බව නිසාම මානෙ වැඩි කරගත්ත මානෙන් ඉදිමුණු තවත් ධර්මයේ දන්න එක පුද්ගලයෙක් ලෝකෙට බිහි කරන්න නෙමෙයි කෙලෙස් දුරු කරගන්න නිවන් ප්‍රතිපදාව තුල ගමන් කරන්න අවශ්‍ය මාර්ගයක් කියලා දෙන්න. ඒ මාර්ගය තුල ඔහුට තමන්ව පෙන්වන්නට මේ කතා කරන දර්ශනය තුල තමන්ගේ විමුක්තිය, තමන්ගේ නිවන කියන එක ඔහුට මේ ධර්මයේ තුල පෙන්වලා දෙන්නට. ඒක තමයි මේ දේශනා මාලාවෙම ඒකායන අරමුණ බවට පත් වෙන්නේ. එනිසා මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට යොදා ගන්නට ප්‍රායෝගිකව තමන් තුළ අත්දකින්නට අවශ්‍ය වෙනවා. අභිධර්මයේ කියලා කියන්නේ වෙනමම අපි ඉගෙන ගන්නට අවශ්‍ය පාඩම් මාලාවක් කියනවට වඩා අපේ ජීවිතේම ධර්මයේ හැටියට පෙන්නපු යථාර්ථයක් අපේ ජීවිතේම පෙන්නපු ඇත්ත පැතිකඩකුයි අභිධර්මයේ තුල විග්‍රහ කරන්න කියනවා නම් ඒක ධර්මයේ තේරුම් ගන්න කෙනෙකුට බොහොම සාධාරණයි. එතකොට ඒ ධර්මයේ Tamanට නිවන් පිණිස හේතු වෙන දෙයක් බවට අපිට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි කතා කරන මේ සියලුම දේවල් නිර්වාණය මූලික කරගත්ත, නිවීම මූලික කරගත්ත ධර්මතාවයන්. ඒ හැම දෙයක්ම අපිට ජීවිතේ සැනසෙල්ල පිණිස, නිවීම පිණිසම මේ දුක අදාදම නැති කර ගැනීම පිණිස, ආශ්‍රව දුරු කර ගැනීම පිණිසම ඒකාන්තයෙන් හේතු වෙන්නට ඕනේ. ඒ ටික මුලින්ම මතක් කළේ නැතිනම් කරුණු කාරණා ටිකක් සංග්‍රහ කරගෙන යනකොට පාඩමක් බවට පත් වුනොත් මේ කියන ටික මේ ගන්න උත්සාහයෙන් තේරුමක් නැතුව යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු වෙන්නේ වචන පාඩම් කරගෙන පාඩමක් ඉගෙන ගැනීමකට වඩා ප්‍රායෝගිකව ලෝකයේ යථාර්ථයේ තේරුම් ගත්ත ලෝකයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගත්ත අවිද්‍යාව දුරු වෙන විදිහේ විද්‍යාවක් පහළ කරගන්නට අවශ්‍ය පසුබිම භූමිය සකස් කර ගැනීමයි. අපි ධම්මසංගණී ප්‍රකරණයට අදාළව අතිරූපං උපාදා කියන කොටස සාකච්ඡා කළා. ඒ අතිරූපං උපාදා කියන කොටස සාකච්ඡා කරගෙන එනකොට ආයතන ධර්මතා ටික පිළිබඳවයි අපි ටිකක් විස්තරාත්මකව කතා කළේ. ආයතනයන් විදර්ශනා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා. පටිසම්භිදා මන්ත්‍ර ප්‍රකරණයේ එන වස්තුනානත් ඥානය අරගෙන මේ ආධ්‍යාත්මික වස්තු බාහිර වස්තු ව්‍යවස්ථාපනය කරන්නේ කොහොමද මේ පිළිබඳව අපි දකින්නේ කොහොමද කියන කාරණාවත් ඇතුළත් කරගෙන අපි බොහොම දීර්ඝ ලෙස සාකච්ඡාවක් සිදු කළා. ඒ වගේම පහුගිය දේශනාව තුළ අපි ආයතන ටික ගැන කතා කරනකොට සෝත ආයතනය වගේම ගහන ආයතන, ගන්ධ ආයතන, රස ආයතන ආදියත් ඇතුළත් කරලා අපි කතා කළා මේ හැම තැනකදීම අපි ඇති කරගන්නේ තම තමන් තුල පවතින ධර්මතා ටිකකට සංයෝජන ඇති කරගන්න කාරණේ පිළිබඳව බැඳීම් ඇති කරගන්න කාරණේ පිළිබඳව කතා කරලා අපි රූපෙට තණ්හා කරනවා කියලා ඇති වෙන වැරදි දිට්ඨිය ගැන අපි එතනදී සාකච්ඡා කළා. තව විදිහකින් අපි පරයයක් මහාලා කතා කළා එක ආස්වාද ආදීනව නිස්සරණ කියන මෙන්න මේ පරයය බහාලලා ආස්වාදේ පනවන්නේ කොතකින්ද ආදීනවේ පනවන්නේ කොතකින්ද ඒ වගේම නිස්සරණය කියන එක පනවන්නට තියෙන්නේ කොතකින්ද මේ මාර්ගය මාර්ග සත්‍ය පනවන්නේ කොතකින්ද කියන කාරණා ටික ඇතුළත් කරගෙන අපි එතනදී සාකච්ඡා කළා. ආශාද ආදීනව නිස්සරණ කියන මේ න්‍යායන්ට බහලා අපි ඒ ධර්මයේ සාකච්ඡා කරනකොට අපි කතා කළේ ආශාදයේ පනවන තැන ඒ වගේම ආදීනවේ පනවන තැන කාරණා ටික සෞඛ්‍ය භූමියටයි තිබෙන්නේ ආස්වාදයක් කෙනෙක් විඳිනවා නම් ඒ වගේම ආදීනවේ කියන දේ. ආස්වාදයේ දකින බව ආදීනවේ දකින බව කියන කාරණේ තුල අපිට ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥාව අපිට ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ආදීනවේ දකින බවේ ප්‍රඥාව පනවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක ඇත්තටම නිවන් දකින්න සුදුසු මට්ටම පනවන්න තියෙන්නේ ආදීනවේ දකින බව නිස්සරණයෙන් කියන එකෙන් නෙමෙයි ආදීනවේ දැක්ක කෙනා විසින් නිස්සරණේ ගවේෂණය කරනවා නිස්සරණේ හොයාගෙන යනවා එයා රූප නිරෝධය සාක්ෂාත් කරනවා කියන තැනිනුයි නිස්සරණ ප්‍රතිපදාව පනවන්න වෙන්නේ නැතිනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ තුල සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියට දැකීම දුක්ඛාර සත්‍ය පිරිසිදු දැකීම කියන කාරණේ තුලයි අපිට නිවන් ප්‍රතිපදාව ගැන කතා කරන්න වෙන්නේ ආපහු අපේ මනස අපේ නුවණ අරගෙන ඉන්නේ සලායතන නිරෝධය නිවනයි කියන ඒ පණිවිඩය ළඟ තමයි. ওই පරියාය අපි කතා කරන්නට යෙදුනා අනිත් ආයතන ටිකත් ඇති කල්හි. මේ ආයතන ටික කතා කරනකොට අපි පොදුවේ කතා කළා මේ ආයතනයක් ගැන කියනකොට ඇස ගැන කියනකොටත් අපි කතා කළා චක්කුම් පේතං ඇස කියලා කියනවා. ඊට පස්සේ මේ චක්කායතනම් පේතං චක්කායතනෙ කියලා කියනවා. මෙන්න මේ විදිහට අපි කතා කළා යම් වචන ටිකක්. මෙතනදී අපි විග්‍රහ නොකරගත්ත පොඩි අර්ථ කීපයක් තියෙනවා. චක්කුම් පේතං කියනකොට මේ ඇස කියලා කියන්නේ දස්සන පරි දස්සන පරිණාය කට්ඨේන මේ දර්ශන කෘත්‍ය ආදී සිද්ධ කරන නිසා ඇස කියලා කියනවා සංජාති සමෝසරණත්තේන චක්කායතනම් පේතං මේ හටගත් ධර්මතාවයන් පිහිටකොට එකට පවත්නා නිසා චක්කායතනේ කියලා කියනවා. ශුන්්‍යත ස්වභාව නිස්සත්තත් තේන චක්කු ධාතු පේසෝ මේ ශුන්්‍යත හිස් ස්වභාවය නිස්සය කරගෙන පවතින නිසා චක්සු ධාතු කියලා කියනවා. දස්සන ලක්ෂණේ ඉන්දත්තං කරෝති චක්කු ඉන්ද්‍රිය. එතකොට මේ දර්ශන කෘත්‍ය දර්ශන ලක්ෂණේ ඉන්ද්‍රියාර්ථයේ සිද්ධ කරන නිසා චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා මෙන්න මේ විදිහට අර්ථ ටිකක් ප්‍රකාශ කරනවා ඒ අර්ථ ටිකත් අපි තේරුම් අරගන්න එක වටිනවා දැන් ඇස කියන කාරණාව චක්කු කියලා කියනකොට දස්සන පරිණායතං රූපම් පස්සේ යාති මේ දස්සන පරිණායතං රූපම් පස්සේ යාති ඉදමේ ඉදමෙත් පරිකප්ප වචනං දස්සන පරිණාය කට්ටේන චක්කුම් පේතං කියලා කියනකොට මේ දර්ශනය කෘත්‍ය સિદ્ધ කරන ආකාරය නිසාම තමයි දර්ශනය સિદ્ધ කරන තැනටම තමයි ඇස කියලා කියන්නේ. ඊට පස්සේ සංජාති සමෝසරණස්තේන එකට හටගත්තු සියලු ධර්මතාවයන් සමෝ සරණ කරගෙන පවත්වන නිසා චක්කා යතනේ කියලා කියනවා. අපි දන්නවා ඇහැ කියන තැන පනවන්නේ ඇහැ කියන තැන රූපය ඇහැට ගැටෙන තැන ඉඳලා චක්කු විඥානය කියන අවස්ථාවට එනකම්ම මේ ඇස කියන කාරණාව පිළිබඳව අපි විග්‍රහ කරගත්තා. මේ සියලු ධර්මතාවයන් සමෝසරණත්වේන සමෝසරණව ඇති බැවින් චක්කායතන කියලා කියනවා. ඒ වගේම ශුන්්‍යත ස්වභාව නිස්සත්තත්වේන මේ ඇහැ කියන එක ශුන්්‍යත ධර්මයක්, හිස් ධර්මයක්. එතන කිසිම දෙයක් පවතින ධර්මයක් නෙමෙයි. ඇහැට වර්ණ සටහනක් පතිත වෙනවා පතිත වෙන බවම එතනම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා යම් දෙයක පැවැත්මක් ඇත්තේ නැහැ හිස් බවක් තියෙන්නේ ඇතිකල්ලි හේතු ඇතිකල්ලි හටගෙන හේතු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් ඒ නිසාම කියනවා මේ චක්කු ධාතු කියලා චක්කු ධාතු කියන්නේ හේතුව තමයි ශුන්්‍යත ස්වභාව නිස්සත්තේන චක්කු ධාතු කේසෝ දස්සන ලක්ෂණේ ඉන්දත්තම් කාරේ කරේතිති චක්කු ඉන්ද්‍රිය තේතං දර්ශන කෘත්‍යෙහි ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා. රූපය පෙන්නන තැනදී මේ කෙනාගේ ලක්ෂණය තමයි එතන ප්‍රධානත්වයේ ගන්නවා. අනිත් ධර්මතාවලට වඩා දර්ශන කෘත්‍යයට පෙනෙන දෙයට ප්‍රධානත්වය දෙනවා. ඒ නිසා චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා. ලොජ්ජන පලොජ්ජනත්තේන ලෝකෝපේසෝ මේක කැඩිලා බිඳිලා විනාශ වෙලා සිඳී බිඳී යන නිසාත් ඒකට කියනවා ලෝකෝපේසෝ ලෝකය කියලා කියනවා. ඇහැට තව නමක් ලෝකය කියලා. ඊට පස්සේ වළංජනට්ඨ වෙන ద్వාරාපේසා මේ පරිභෝග කරන අර්ථයෙන් පරිභෝගාර්ථයෙන් පරිහරණය කරන අර්ථයෙන් කියනවා ద్వාරය කියලා. අපි දන්නවා දොරටුවක් නිතර ඇතුල් වීම සඳහා පරිහරණය කරන දෙයක්. ඒ නිසා නිතරම ඇහෙන් රූපාදිය ඇතුළට ගන්න නිසා පරිහරණය කරන නිසා ඒකට කියනවා ద్వාරපේසෝ ඒ වගේම අපූර්ණීයත්වේන සමුද්දෝපේසු කවදාවත් පුරවල ඉවර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේකට නැවත නැවතත් එනවා, නැවත නැවතත් නිරුද්ධ වෙනවා. මුහුද කියන එකට ජලය කොතෙක් ගලා ගියත් සතර දෙසින් සතර මහ ගංගා ගලාගෙන ගියත් මේ මුහුද පිරීලා ඉවර වෙන දවසක් ඇත්තේ නෑ මුහුද පරිපූර්ණත්වයට යන්නේ නෑ ඒ නිසා මේකට සමුද්ද කියලා කියනවා අපුරණීයත් එහෙන මේ පුරලා පූර්ණේ කළ ඉවර කරන්න බැරි අර්ථය නිසා පරිසුද්ධත්තේන පණ්ඩර පේතං පණ්ඩරම් පේතං පණ්ඩර කියලා කියන සුදු ඕදාත්ත පිරිසුදු බවට එතකොට පරිසුද්ධයි ඇහැට රූපයේ ගැටෙන මොහොත පිරිසුදුයි අනාත්ම ධර්මතාවයක් චක්කු ප්‍රසාදේ තියෙනවනම් උපය උපවත් බවක් තියෙනවනම් යම් ආදාසයක නැතිනම් කණ්ණාඩියක උපවත් බවක් තියෙනවනම් මේ උපවත් බවට බාහිර වර්ණ සතහන් නිමිති සතහන් පතිත වෙනවා කියන බව පතිත වෙන ගතිය සාමාන්‍ය ස්වභාවයක්. එතන කෙලෙස් නැහැ. එතන කිලුටු නැහැ. එතන කෙලෙස් කිලුටු නැති නිසා කියනවා පරිසුද්ධාර්ථයක් පිරිසුදු බවක් තියෙන්නේ. ඒ පිරිසුදු බව නිසාම පරිසුද්ධත්වේන පණ්ඩරම්පේතම් පිරිසුදු බව නිසාම තමයි ඒකට පණ්ඩරයි කියලා කියන්නේ. අසාදීනං අභිජායනත්වේන කෙත්තම්පේතම් ස්පර්ශාදීන්ට හටගන්න තැනක් වෙන නිසා ඒකට කියනවා කෙත්තම් පේතම් මේ චක්ෂුව හට ගැනීම අනිකුත් අදිවචන සම්පස්ස පටිග සම්පස්ස ආදියට ක්ෂේත්‍රයක් හැදුනනම් මේ බීජ බීජ හට ගන්නවම තමයි ඒ නිසා මේ අනිකුත් ස්පර්ශාදී බීජ රෝපණය වෙන්න තියෙන ක්ෂේත්‍රයක් තමයි එහැ කියලා කියන්නේ ඒ නිසා කෙත්තම් පේතම් ඒකට කියනවා ක්ෂේත්‍රයක් කියලා ඊට පස්සේ තේසංයේව පතිත්තත් තේන වත්තුම් පිහිතං එතනම පිහිටලා තියෙන ඒකම ඒ තුලම අරමුණු කරගෙන ඒ තුලම පිහිටලා තියෙන නිසා වත්තුම් පිහිතං වස්තුව කියලත් කියනවා සමවිසමන් දස්සන්තේ අත්භාවන් නේතිති නැත්තම් පිහිතං සමවිසම ආදී දක්වමින් දුර ළඟ සමවිසම බව දක්වමින් අරගෙන යන ස්වභාවයක් තියෙන නිසා ඒකට නේත්‍රයි කියලා කියනවා නේතවත් හේන නයනම් පේතං තේනේවත් හේන නයනම් පේතං ඒ අර්ථයෙන්ම නයනයි කියලා කියනවා සක්කාය පරියාපන්නට්ඨේන පරියාපන්නට්ඨේන ඕරිමන්තියම් පේතං සක්කාය පරියාපන්නයි සක්කාය කියලා කියනකොට අපි දන්නවා ස්කන්ධ ධර්මතා ටික එතකොට සබ්බ සක්කාය පරියාපන්නේසු කියනකොට සියලු පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය පරියාපන්නව තියෙන එක එතකොට මේ පංච පාදානස්කන්ධය අනෝ යන ධර්මයක් වෙන නිසා සක්කාය පරියාපන්න ධර්මයක් නිසා ඕරිමං තීරම් පේතං මේකට කියනවා ඕරිම තීරය මෙතර කියලා. එතරටයි තින එක මෙතර. බහු සාධාරණත්වේන අස්රාමිකත්වේන ශුන්‍ය ශුන්‍යෝගාමි. මේක බහු සාධාරණයි. එක රූපයක් විතරක් පේනවා කියලා එකක් ඇත්තේ නැහැ. විවිධාකාරයේ සියුම් දුර ළඟ හීන ප්‍රනීත මේ සියලු රූපයන් ගැටෙන නිසා මේකට කියනවා බහුසාධාරණයි. අසාමිකයි වෙන ස්වාමීන් වෙන ඉන්ද්‍රිය ධර්මතා කරන ඒවා මේක ඇත්තේ නැහැ. ඒ නිසා මේකට කියනවා අසාමිකටේන අස්වාමිකාර්ථයෙන් ශුන්‍යෝගම් හිස් ගමක්. මේකට වෙන අධිපතියෝ නැහැ. මේක හිස් ගමක්. ඇහැ කියන එක තියෙන හිස් ගමක් වගේ. ආසවිසෝපම සූත්‍රයේ දේශනා කරන්නේ හිස් ගමක් කියලා. එතකොට හිස් ගමකට ආවට පස්සේ ඇතුල් වෙන පුරුෂයා යම් ගේකට ඇතුල් වෙන්නේ හිස් ගේකටම ඇතුල් වෙයි. යම් භාජනයක් අතින් ගන්නේ හිස් භාජනයක්ම ගනී, තුච්ච වූවක්ම ගනී. මෙන්න මේ විදිහට කටයුතු කරනකොට ඇහැ කියන එකට කියනවා හිස් ගමක්. ඒකේ මොනවත් නැත්තේ නෑ. ඒකේ රූප ඇත්තේ නෑ. ඒකේ වෙනයම් වේදනා සංඥා සංඛාර වෙනයම් නිමිති ඇත්තේ නෑ කෙලෙස් ඇත්තේ නෑ කිලුටු ඇත්තේ නෑ හිස් ධර්මයක් එතකොට මේ හිස් ධර්මයට ගම්පහරන සොරු එනවා වගේ මේ රූපාදී ආරම්මණයන් පතිත වෙන බවක් තියෙනවා ඒ නිසා මේ ඇහැට කියනවා අස්සාමිකයි ස්වාමීන් නැති හිස් ගමක් බහුසාධාරණීය බොහෝ එකකට විතරක් සාධාරණ නැති ශුන්‍යෝගාමෝ හිස් ගමක් එස්තාවතා පස්සීවාති ආදීති චතුයි චතුයි පදෙහි චක්කුම් පේතන්ති මෙන්න මේ විදිහට අතීතය දැක්කනම් වර්තමානයේ දකිනවනම් අනාගතයට දකින්නේ නම් දකින බවක් තියෙනවනම් මෙන්න මේ සතර පදයෙන් කියන මෙන්න මේ තැනයි ඇහැ කියලා කියන්නේ කියලා ලොකු විග්‍රහයක් කරනවා. එතකොට කනට ගත්තාම කනටත් ওই ටිකම ওই වචන ටිකම තමයි චක්කුම් පේතන් කියනකොට සෝතම් පේතන් සෝතායතනම් පේතන් සෝත ධාතු පේසෝ එතකොට ඒකෙදි සෝතේ කියලා කියන්නේ ශ්‍රවණ කෘත්‍ය නිසා ඇහෙන නිසා ඇහෙන ගතියට අපි කියනවා ශ්‍රවණ කෘත්‍ය කියලා. සියලුම ආයතනයන්ට සායන කෘත්‍ය, ගායන කෘත්‍ය මෙන්න මේ වගේ රස විඳීම සායන කෘත්‍ය, ගඳ සුවඳ විඳීම ගායන කෘත්‍ය මෙන්න මේ නිසා ගාහන කියලා කියනවා. ගායතිති ගානෝ, සෝත්තිති, සවතිති සෝතෝ මේ අසන නිසා සෝතේ කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මතා ටික පිළිබඳව අපිට වචනවල තව විග්‍රහයක් දක්වන්න පුළුවන්කම තියෙනවා සියලු ආයතන ධර්මතාවයන්ට පොදුවේ. එතකොට අපි කතා කළා මූලික වශයෙන්ම දීර්ඝ ලෙස කතා කළා ඇහැ කියන එක පිළිබඳව ඊට පස්සේ කන, නාසය, දිව පිළිබඳව කතා කළා. අපිට තියෙනවා කාය ආයතනය පිළිබඳව කතා කරන්න පුළුවන්කම කාය ආයතනය කියලා කියනකොටත් අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ අර ඇහැ ගැන කතා කරපු විග්‍රහය තුළම තමයි අපිට යම් අදහසක් තියෙනවා අද මම වූ තමන් බවට පත් වූ කයක් තියෙනවා කියලා. මම කරගත්ත තමන් බවට පත් වුණු අඩි පහක් හයක් උස මේ විදිහේ කයක පැවැත්මක් තියෙනවා කියලා අපිට නිමිත්තක් අපිට අදහසක් තියෙනවා. මේක තමයි මේ රූපවත් ආත්මයක් කියනවා කියලා අපි හිතාගෙන ඉන්න වැරදි දිට්ඨිය වැරදි දැක්ම බවට පත් වෙලා තියෙන්නේ. එනිසා මේ කයක් තියෙනවා කියලා කියන මේ කය බුදුරජාණන් වහන්සේ කාය ආයතනය කියලා දේශනා කරන්නේ නැහැ. මේ කය පිළිබඳව දේශනා කරනකොට කය පිළිබඳව පනවනකොට හැම වෙලාවකදීම අතපය ඇති ඒ වගේම උස පළල තියෙන මේ විදිහේ කයක් ගැන නෙමෙයි මේ ශාසනයේ කය කියලා කතා කරන තැන. මොකද අපි හැම වෙලාවකදීම කය නොවිඳින නිසා යම් තැනක යම් ස්පර්ශයක් දැනෙන්නේ නැත්නම් ඔබට ඔබේ කය ඇති බව ප්‍රකට වෙන්නේ නැහැ. එනිසා ස්පර්ශයක් සමගම ප්‍රකට වෙන කයක් මිසක ස්පර්ශයක තොර වීමෙන් ඔබට කය කිසිම විදිහකට ප්‍රකට වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කායායතන රූපේ පිළිබඳව දේශනා කරනවා යෝ කායෝ චතුන්නම් මහා භූතානම් උපාදාය යම් කයක් තියෙනවා නම් සතර මහා ධාතුන් නිසා උපාදාය නිසා පවස්නා පසාදෝ අත්භව පරියාපන්නෝ ප්‍රසාදවත් වූ ආත්ම භාවයේ අනුව ගියපු එහෙම නැතිනම් පුතජන බාල සත්වයන්ට සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් කියලා සකස් කරගන්න පුළුවන් බවටපත් උන අනිදස්සනෝ නිදර්ශන දෙන්න දකින්න මේක දකින්න බැරි සප්පටිගෝ සප්පටික ධර්මයක්. එතකොට මෙතන වැදගත් දෙයක් තියෙනවා. පළවෙනි එක සතර මහා ධාතු නිසා උපාදායයි. සතර මහා ධාතුව නිසා පවතින දෙයක්. සතර මහා ධාතුව නෙමෙයි සතර මහා ධාතුව නිසා පවතින දෙයක් තමයි කාය ආයතනය කියලා කියන්නේ කය කියලා කියන්නේ ප්‍රසාදෝ ඒකත් ප්‍රසාදයක් ප්‍රසාදවත් ස්වභාවයක් ඊටාම සියුම් දැනෙන ගතියක් අත්භව පරියාපන්නෝ මේක ආත්ම භාවයේ අනුව ගියපු ධර්මයක් කයට ගැටෙනකොට කය සවිඥානික වෙන බව ප්‍රසාදයේ දැනගන්න පුළුවන් ගතිය එතන පවතිනවා අනිදස්සනෝ මේක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ ඒක කය දකින්න පුළුවන් කමක් නැත්තේ නේ අද අපිටනේ කය දකින්නවා කියලා කියන්නේ. දකින්නේ වර්ණ සටහන මිසක කය නෙමෙයි. මේ පේන වර්ණ සටහන අතර ওই කය අතර වෙනසක් ඇත්තේ නැහැ. අපිට අද අපේ කෙලෙස් වල රළු බව නිසා කෙලෙස් වල වැඩි මට්ටම නිසා අපිට මේ කයේ තියෙන දැඩි බවක් කයේ තියෙන රළු බවක් එක්කම වෙනම ප්‍රකට වෙන්න පුළුවන් ඒක හැබැයි අපේ කෙලෙසේ තියෙන තද බව මේ කයක්මයි පේන්නේ මේ තියෙනා වූ එක දිගට තියෙන ජීවියයි ජීවියෙක්මයි කයක්මයි ඇඟක්මයි පේන්නේ කියලා අපිට හිතෙනවා නමුත් ඇත්තටම ඇඟට කියන කාරණාව දැනෙන පැත්තකින් තියෙනවා මිසක් අපිට දකින්න පුළුවන් මට්ටමක නැහැ ඇහැට පෙනෙන්නේ පැහැදිලි පිරිසුදු වර්ණ සටහනක් කියන එකක් ඒ පිරිසුදු වර්ණ සටහන කියන එක ඇහැට පතිත වෙනකොට හුදු වර්ණ මාත්‍රයක් විතරක්ම විදිහට ඇහැට පතිත වෙන්නේ ඒ වර්ණ මාත්‍රය ඒ චිත්‍රයක් විතරක් ඇහැට පතිත වෙන තැනක ඒ චිත්‍රය තිබුණේ නැහැ වෙන වෙනක් වෙනම වූ කයක් කියලා ධර්මතාවයක් තිබුණේ නැහැ ඒක හුදෙක්ම චිත්‍ර මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ ඇහැට පෙනෙන වර්ණ සටහනක් විතරයි. අපි කිව්වොත් කරළු විදිහටම ආලෝකයක් බාහිර වස්තුව මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් නම් අපේ ඇසට පතිත වෙන්නේ ওই පරාවර්තන ආලෝකයෙන් කෙනෙක් මිනිස්සෙක් කරලා තව කෙනෙක් අජීවි කරලා තවත් දෙයක් කරලා ගෙනල්ලා දීලා නැහැ දෙකම එක සමාන විදිහටම ආවේ සමාන විදිහටම එනකොට ඇහැ පැත්තේ තිබුණු ලක්ෂණය නිසා අපි ඇහැ ගැන කතා කරනකොට මේ පිළිබඳව කතා කරලා තියෙනවා මේ දේ ගෝචර කරගන්න ඇහි තිබුණු ලක්ෂණය නිසා තමයි අපි ඒ රූප සටහන පිළිබඳව යමක් දැනගත්තේ. අපි කතා කළා ඇහැට පුළුවන් රූප කොච්චරක් දකින්නද? උප්පන්න ධර්මයක් හැටියට එකම එක අවස්ථාවක්. අපි කිව්වා එක ෆොටෝ එකයි ඇහැට දකින්න පුළුවන්. එතකොට ඒ ෆොටෝ එකේ ජීවි අජීවි බවක් ඇත්තේ නැහැ. ඒ තුල සත්වයේ කෙනෙක් පුද්ගලයෙක් හිටියේ නැහැ. ඔබ දැන් ওই ඉන්න අවස්ථාව, ඔය ඉන්න වෙලාවම ඔබට ෆොටෝ එකක් ගහලා ඡායාරූපයක් අරගෙන ඊළඟ දවසේ පෙන්නුවොත් ඔබට ඔබව බලා ගන්න පුළුවන්කම තියෙයි. එතකොට දැන් ඔබට පුළුවන් වෙයි ඔබව ඒ ඡායාරූපය තුල ඇහුවොත් තව කෙනෙකුට පෙන්වන්න මේ ඉන්නේ මම තමයි කියලා. දැන් ඇත්තටම ඔබ කවුද? ඡායාරූපේ ඉන්න කෙනාද? එහෙමත් නැත්නම් දැන් මේ ඡායාරූපේ බලන කෙනාද? ඒ අවස්ථාවට අපිට තේරෙනවා ඡායාරූපේ බලන කෙනා ඇත්ත ඡායාරූපේ පේන කෙනා බොරු. නමුත් ඒ ඉන්නවා කියලා අපි හිතාගත්ත ඉන්නවා කියලා දැනගත්ත කෙනා නෙමෙයිද ඡායාරූපේ ඉන්නේ. ඇහැට ඒ වෙලාවේ දැක්ක කියපු ඒ දකින්න කෙනා නෙමෙයිද? ඒ දකින්න කෙනාමයි. එහෙනම් ඒ ඇහැට පෙනුන සිද්ධියමයි ඒ ඇහැට පෙනුන සිද්ධිය තුල කිසිම විදිහකින් ඇහැට පුද්ගල බවක් ගෙනාවේ නැහැ. ඒක සමාන චිත්‍ර මාත්‍රයක්. ඒ චිත්‍ර මාත්‍රයේ තුල පුද්ගලයෝ කයක් තිබුණේ නැහැ. ඒකෙන් මම පැහැදිලි කරන්න උත්සාහවත් උනේ අපිට අපේ කය තියනවා කියලා ඇති වෙන තැනක එක දිගට පවතින නිත්‍ය සංඥාව මත පදනම් වුණ නිත්‍ය සංඥාව මත පතිත වුණ මේ කයක් පවස්තිනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. මේ කායික පැවැත්ම කියන එක අපිට අනිවාර්ය දෙයක්. කායික පැවැත්ම කියන එක අපි හිතාගෙන ඉන්නවා අපි මෙච්චර කයක් පරිහරණය කරනවා කියන සතහනක් සංඥාවක්. මේක කෙලෙසයක්. ඒ නිසා මේ සතර මහා ධාතු නිසා පවත්නා ප්‍රසාදවත් බව ඒ වගේම මේක දකින්න පුළුවන් බවකින් තොර බව කියන කාරණාව පිළිබඳව අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. දකින්න බැරි මට්ටමකමයි හැමදාම තිබුණේ හැමදාම विद्यमान උනේ. කය කියන එක ප්‍රකට වෙන්නේ ස්පර්ශයත් සමග මිසක ඇහැට දකින්න පුළුවන් මට්ටමක නෙමෙයි. අපි කයට ස්පර්ශ වෙනකොට ස්පර්ශයේ විඳින කමත් ඒ වගේම ස්පර්ශයේ විඳින කමේ තියෙන ඇහැට පෙනෙන රූප සටහනක් එකතු කරලා අපි පේන කය හදාගෙන පේන කයක් තුල අපි ජීවත් වෙන්න උත්සාහයක් දරනවා. මෙන්න මේ කාරණාව තමයි අපිට පොඩ්ඩක් වර්ධින තැන. අපිට කය කියලා පනවනකොට ඇත්තටම කාය ආයතනය කියන තැන ඒ ස්පර්ශ ස්වභාවයෙන් විතරයි පනවන්නේ. ඇඟිලි තුඩක් නම් ඔබ අරගෙන ඔබ ස්පර්ශ කරන්නේ මේ මුළු ඇඟිලි තුඩකම ඒ අවස්ථාවේදී ඇඟිලි තුඩේ වේදනාව දැනගන්න ඇඟිලි තුඩට සිද්ධ වෙන ස්පර්ශය දැනගන්නේ අවස්ථාවේ ඔබේ මුළු කයම මේ ඇඟිලි තුඩක විතරයි. මොකද ඒ ස්පර්ශයේ සිද්ධ වුණේ ඒ මට්ටමින් නිසා. මුළු පූර්ණ කයම ඇඟිලි තුඩක ප්‍රමාණය. ඒ ඇඟිලි තුඩක කය ඇඟිලි තුඩක පවතින ධර්මතාවය අපි ඒ වුණාට ඒකට කෙලෙස් වශයෙන් ආශ්‍රව වශයෙන් ගැට ගන්නවා අඩි 5ක 6ක ඇඟක මේ අතේ මේ ඇඟිල්ලටයි ගෑවුනේ හැබැයි ওই ගෑවුණු සිද්ධිය තුල ඔබට අඩි 5ක 6ක ඇඟක් දැනුණද මේ ගෑවුණු සිද්ධිය තුල ඔබට අඩි 5ක 6ක ඇඟක් දැනගන්න පුළුවන්කම තිබුණේ නැහැ ස්පර්ශ මාත්‍රයක් විතරයි ඒ ස්පර්ශ මාත්‍රයක් පමණක් වෙන තැනක හුදෙක් ඔබ විසින් මඤ්ඤණා කළා හිතේ තියෙන කෙලෙස් ටික හිතේ රැස් කරගත්ත ධර්මතා ටික පූර්ණ වශයෙන් ගැට ගැහුවා මේ පවතින කයක තමයි ස්පර්ශුනේ අලි පහ කයක ඇඟේ මගේ අතේ ඇඟිල්ලයි ගෑවුනේ හැබැයි මේ අවස්ථාවේදී පිරිසුදු මට්ටමින් ගත්තොත් ඔබේ මුළු කය විදිහටම ඔබට දැනුනේ ප්‍රකට වුනේ මෙන්න මේ ඇඟිලි තුඩ පමණයි ඒ වෙලාවේ කය මෙන්න මේ ස්වභාවයේ මේ ස්පර්ශය ඇති කරගන්න ස්පර්ශය ගෝචර කරගන්න බිඳෙන ප්‍රසාද මට්ටම පමණයි. එනිසා අපිට දැන් කය කියන එක ගැන තේරුම් ගන්න නම් අර කතා ටික අපිට තේරුම් ගන්න වෙනවා. යේන කායේන අනිදස්සනේන සප්පටිගේන පොට්ටබ්බයම් අනිදස්සන සප්පටිග ගැටෙන බවකින් යුක්ත කයකින් පොට්ටබ්බං අනිදස්සනං අනිදස්සන දකින්න බැරි පොට්ටබ්බයක්. ගැටෙන දේ දකින්න පුළුවන් කමක් නැත්තේ අපි මේ අතකින් මේ අනිත් අතකට තට්ටු කරොත් අපි කියයි මේ අතට මේ අත ගැටෙන බව අපි දැක්ක කියලා. ඒකට මේ ශාසනය කියන්නේ නැහැ ඒ පොට්ටබ්බය අපි දැක්ක කියලා. මොකද පොට්ටබ්බේ දකිනවා නම් අපිට ඇහැට දැනෙන්න ඕනේ වදුන වැඩිමින් ලැබෙන ස්වභාවය ඇහැට දැනෙන්න වෙනවා. නමුත් ඒක ඇහැට දැනෙන්නේ නැහැ. ඒ නිසා පොට්ටබ්බය අනිදස්සනයි සප්පටිගයි ගැටෙන බවින් යුක්තයි. කුසිවා අතීත ස්පර්ශ කළා නම් ඒ වගේම කුසතිවා වර්තමානයේ ස්පර්ශ වෙනවා නම් ඒ වගේම කුසිස්සතිවා අනාගතයට ස්පර්ශ කරන බවක් තියෙනවා නම් කුසේවා කොටින්ම ස්පර්ශ කරන බවක් ස්පර්ශ කරන ස්වභාවයක් තියෙනවා නම් කායෝපේසෝ මෙන්න මේකට තමයි කය කියලා කියන්නේ. ඊට පස්සේ ద్వාරෝපේසෝ මේකට තමයි ద్వාරය කියලා කියන්නේ වළංජනත් හේන ద్వාරෝපේසෝ. මේකට ඇතුල් වෙන ආයතනයක් මේකට ඇතුළට එන්න තියෙන දෙයක්. කායායතනම් පේතම් මේක කායායතනේ කියන්නේත් මේකටමයි. කාය ධාතු පේසෝ ඒ ශුන්‍යතාර්ථයෙන් කාය ධාතු කියලා කියන කාය ධාතුවත් මේකයි. කාය ඉන්ද්‍රියම් පේතම් ස්පර්ශය සම්බන්ධව ඉන්ද්‍රියාර්ථය දරන්නේ ඉන්ද්‍රිය කුෂ්ටි දරන්නේත් මෙයාමයි ඒ නිසා ඉන්ද්‍රියම් කාය ඉන්ද්‍රියම් ප්‍රේතං ඒ වගේම ලෝකෝපේසෝ මේ ලෝකේ කියලා කියන්නේ මේකමයි ලොජ්ජන පලොජ්ජනත් හේන ලෝකෝ මේ සීත උෂ්ණ ආදියෙන් බිඳිලා යන නිසාම ස්පර්ශයන්ගෙන් බිඳිලා යන නිසාම මේකට ලෝකේ කියලා කියනවා ద్వාරෝපේසෝ මේකටම ద్వාරය කියලා කියනවා වළංජනත්තේ ద్వාරෝපේසෝ සමුද්දෝපේසෝ අපරිපූර්ණී යටේන මේක පරිපූර්ණත්වයට පත් කරලා ඉවර කරන්න බෑ යම් ප්‍රමාණයකට ස්පර්ශ වෙනවා නම් එපමණකටම ඇති වෙනවා. ඒ නිසා මේකට සමුද්ද කියලා කියනවා. පිරිසුදු අර්ථයෙන් පරිසුද්ධාර්ථයෙන් පණ්ඩරම්පේතම් පණ්ඩරය කියලා කියනවා. ඒක සුදු පිරිසුදු ධර්මයක් කියන අර්ථයෙන්. කෙත්තම් පේතම් ඊට පස්සේ ක්ෂේත්‍රයක් කියලා කියනවා මේකට ස්පර්ශ ආදී අනිත් ධර්මතා ටික හදලා දෙන්නේ ධර්මතා ටික හට ගන්න පවතින එක ක්ෂේත්‍රයක්. ඒ වගේම වස්තුම් පේතං ඒ ධර්මතා ටික පවතින්නති අවශ්‍ය වෙන වස්තුවක් ඕරිම තීරං සක්කාය පරියාපන්න බව නිසාම මේකට කියනවා වස්තු ධර්මේ ඕරිම තීරං මෙතර පවතින ධර්මයක් කියලා. ශුන්‍යෝ ගාමෝ පේසෝ හිස් ගමක් කියලා කියනවා. මේක තුල පවතින ධර්මතාවයක් නැති නිසා ශුන්්‍යත බවක්, තුච්ච බවක්, හිස් බවක් පවතින නිසාම ශුන්‍යගාම හිස් ගමක් කියලා කියන ඉදන්තං රූපං කායයතන. මේක තමයි කායායතන රූපය. ඊට පස්සේ දෙවෙනි ආකාරයට ගියාට පස්සේ අපි අර කතා කළ පරයයන් කීපයකටම නැවත කයත් බෙදලා කයත් සංග්‍රහ කරලා පෙන්වනවා. අපි කලින් කතා කළා යේන කායේන අනිදස්සනේන සප්පටිගේන පොට්ටබ්බා. යම් අනිදස්සන සප්පටිග කයකින් අනිදස්සන සප්පටිග ස්පර්ශය ස්පර්ශ කරනවා නම් කියන අර්ථයෙන්. ඊට පස්සේ යම්හි කායම්හි අනිදස්සනම්හි සප්පටිගම්හි පොට්ටබ්බෝ අනිදස්සනෝ සප්පටිගෝ පටිහඤ්ඤිවා යම් කයක් කෙරෙහි සප්පටි ගම්හි ගැටෙන ස්වභාවයෙන් යුක්ත අනිදස්සනම්හි දකින්න බැරි ස්වභාවයකින් යුක්ත මේ කය කෙරෙහි පොට්ටබ්බය පතිත වෙනවනම් පටිහඤ්ඤිවා එතකොට මේ පොට්ටබ්බය ගැටෙනවා නම් පොට්ටබ්බ පොට්ටබ්බේ කියන කාරණාවෙන් ඇවිල්ලා කැටිලා පතිත වෙන බව තියෙනවා නම් කය කෙරෙහි ඉස්සල කිව්වා කයින් පොට්ටබ්බය දැන් කියනවා කය කෙරෙහි පොට්ටබ්බය. ඒ කියන්නේ මේක අපි කිව්වොත් අපි කලින් යම් ස්පර්ශයක් හිතලා ලබා ගත්තා නම් මේක ස්පර්ශයක් නොහිත ලබා ගන්නවා වගේ අර්ථයක් කයෙහි කය තියෙනකොට කයේ පතිත වෙනවා. එතකොට මේ කයෙහි යම්හි කායම්හි කය කෙරෙහි පතිත වෙන බවක් තියෙනවා නම් ගැටෙන බවක් තියෙනවා නම් පටිහඤ්ඤීවා පටිහඤ්ඤතිවා පටිහඤ්ඤිස්සතිවා පටිහඤ්ඤේවා අතීත ගැටුණ නම් වර්තමාන මේ මොහොත ගැටෙනවා නම් අනාගතයට ගැටෙන්නේ නම් ඒ වගේම හොදෙක්ම මේ ගැටෙන බවක් තියෙනවා නම් කායෝපේසෝ මේක තමයි කය කියලා කියන්නේ. ඒකට කලින් කිව්වා කයෙන් කයෙන් ස්පර්ශ කරනවා කියලා දැන් කියනවා කය කෙරෙහි ස්පර්ශ වෙනවා කියලා ඊට පස්සේ අනිදස්සනම් යෝ කායෝ අනිදස්සනෝ සප්පටිගෝ. කය පොට්ටබ්බයෙහි ගැටේ. කය ගිහිල්ලා පොට්ටබ්බයෙහි ගැටේ. නිකන් අපි අකමැත්තෙන් ඇඟ ගිහිල්ලා තව තැනක හැප්පුණොත් වගේ යම් දෙයක ස්පර්ශ වුණොත් වගේ එතකොට කියනවා කය කය ගිහිල්ලා ගැටෙනවා. පොට්ටබ්බේහි කය ගිහිල්ලා ගැටෙන බවක් තියෙනවා තුන් කාලෙට මේක විස්තර කරනවා පටිහඤ්ඤීවා පටිහඤ්ඤතිවා පටිහඤ්ඤිස්සතිවා පටිහඤ්ඤේවා කියන ආකාරයටම ඊට පස්සේ යෝකායෝ චතුන්නම් මහ භූතානං උපාදාය පසාදෝ අත්ථ භාව පරියප්පන්නෝ යං කායන් නිස්සාය පොට්ටබ්බං ආරබ්බ කාය සම්පස්සෝ උපජ්ජති යම් කයක් ආරම්භය පොට්ටබ්බං නිස්සාය පොට්ටබ්බය යම් කායන් නිසාය කයක් නිසා පොට්ටබ්බං ආරම්භ පොට්ටබ්බේ ආරම්භය කාය සම්පස්සෝ උපජ්ජති කාය සම්පස්සයක් උපදිනවා නම් මෙන්න මේකට තමයි කය කියලා කියන්නේ කියලා ඊළඟ පරියායෙන් නැවත විග්‍රහ කරනවා. එතකොට දැන් මේ විදිහට කරන විග්‍රහය කුමන හේතුවක් නිසාද මේ අඤ්ඤමඤ්ඤෝ දෙපැත්තටම මේ කරන විග්‍රහය කරන්නේ? මෙතනින් ලොකු අර්ථයක් කියනවා කය නැතුව පොට්ටබ්බේ දකින්න එපා පොට්ටබ්බේ නැතුව කය දකින්න එපා කියලා. කයත් එක්කම පොට්ටබ්බේ දකින්න පොට්ටබ්බයත් එක්කම කය දකින්න. කයෙන් වෙන් වෙලා පොට්ටබ්බේ දකින්න එපා පොට්ටබ්බෙන් වෙන් වෙලා කය දකින්න එපා. කයත් එක්කමයි පොට්ටබ්බේ හටගත්තේ කය නැති වෙනකොටම පොට්ටබ්බේ නැති වුණා. පොට්ටබ්බයත් එක්කමයි කය හටගත්තේ පොට්ටබ්බේ නැති වෙනකොටම කය නැති වුණා. අද අපිට නිත්‍ය සංඥාව පදනම් වෙලා නිසායි අපි එක දිගට තියෙන කය විඳින්නේ. අපි මට පැයක් තිස්සේ ඔළුව රිදෙනවා කියලා කියන්නේ. මට පැයක් තිස්සේ දැන් අමාරුවෙන් ඉන්නේ මම. ඊට පස්සේ මට සතියක් තිස්සේ උණ හැදිලා. ඒ කියන්නේ සම්මුතිය තුළ තියෙන කාරණාව නෙමෙයි මේ පරමාර්ථ ධර්මයේ පැත්තෙන් අරගෙන කතා කරනකොට සිද්ධ වෙන යථාර්ථය පිළිබඳව. ඔබට කිසිසේත්ම පැයක් තිස්සේ තිබුණු ඔළුව එකක්ම විඳින්න පුළුවන්කම ඇත්තේ නැහැ. පැයක් තිස්සේ තිබුණු අතේ එකක්ම කකුල එකක්ම විඳින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇයි නැත්තේ? මේ මොහොතේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව විඳින්න පුළුවන්කම තියෙනවා. මේ මොහොතේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව විඳින ඔබට මනසින් අර රැස් කරගත්ත, පැයක ඉඳලා රැස් කරගත්ත ටික හිත පැත්තෙන් ගෙනල්ලා දෙන ටික. ඒකයි ලෝකයා එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා. කාය සංපස්යෙන් හටගන්න වේදනාව දුකම ගැටෙනවා. එතකොට ඒ කාය සංපස්සයෙන් හටගන්න වේදනාව දුකම ස්පර්ශ වෙනකොට ඒ දුක් වේදනාව ආරම්භය ලෝකයා දෙආකාර දුකක් විඳිනවා. ඒ තමයි මේ මොහොතේ මගේ ඔළුව රිදෙනකොට මේ ස්පර්ශපත් නිසා මේ මොහොතේ වේදනාවක් හටගන්නකොට ඒ වේදනාව ආරම්භය මට පැයක් තිස්සේ මගේ ඔළුව රිදෙනවා කියලා හදාගෙන හදාගෙන විඳින කමක් තියෙනවා. නාම ධර්මතා ටිකට ඔළුවක් තිබුණද? නාම ධර්මතා ටිකට ඔලුවක් තිබුණේ නැහැ. එහෙනම් ඔළුවේ කැක්කුම විඳින්නේ අපි සම්පූර්ණම ඔළුව නැති තැනක. ඔළුවේ කැක්කුම විඳින්නේ ඔළුව නැති තැනක. ඔළුව නැති තැනක කියලා කිව්වේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනාව ස්පර්ශ නිරෝධයෙන් ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මට පැයක් තිස්සේ ඔළුව කැක්කුම දැන් තියෙනවා කියලා අපිට වේදනා සංඥා සංකාර විඥාන උපද්දන පංචපාදානස්කන්ධ මට්ටමේදී අපිට ඔළුවේ කැක්කුම කියන එක පවතින්නේ නැහැ. නමුත් නොපවතින තැන ඔළුවේ කැක්කුම අපි විඳිනවා. ඇයි? අර ටික අතීතේ විගත වුණ ගියපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව නොදන්න නිසාම අපි ඔළුවේ කැක්කුම විඳිනවා. ඒ නිසා නැවත නැවත උපචේත යනවා. නැවත නැවතත් රැස්වීමට යනවා. ඒ විදිහට රැස්වීමට යනකොට අපිට දැන් පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුම විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් පැයක් තිස්සේ මගේ ඔළුවේ කැක්කුමයි. පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කම විඳිනකොට සම්පූර්ණම අපි එකම වේදනාව ආරම්භය දුක හදාගෙන විඳලා දෙයාකාර දුකක් විඳලා තියෙනවා. ඒ නිසාම තමයි අපිට මේ කය ගැන විග්‍රහ කරගන්නකොට මේ කය පිළිබඳව අපි දැනගන්නකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ කය කියන දේ පොට්ටබ්බේ නැතුව හටගන්නේ නැහැ කියනකොට දැන් ඔබට කලින් තිබුණ වේදනාව දැන් ඇති වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද මේ මොහොතේ තියෙනවා නම් කාය සංපර්ශයෙන් හටගන්න වේදනාව මේ මොහොතේ දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක වර්තමානයි. ඒ වර්තමාන වේදනාව අනාගතයට අංශු මාත්‍රයක්වත් යන්නේ නෑ. මෙතනම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අපි අර කතා කරන නිතරම මතක් කරගන්න පහන උදාහරණෙම ගන්න. මේ වෙලාවේ දැල් වෙන පහනක දැල් වෙන තෙල් ටිකක් තිරෙත් දැල්ලත් නිසා අපි කියන පහනපත් වෙනවා කියලා. එතකොට ඊළඟ තප්පරයට යනකොට මේ තප්පරෙන් තෙල්වත්, තිරේවත්, දැල්ලවත් කිසිම දෙයක් දැල්වීම සඳහා ඊළඟ තප්පරයට ගියේ නැහැ. ඊළඟ තුන්වෙනි තප්පරයට යනකොට අලුතෙන් මේ හේතු ටිකක්. කාටවත් කියන්න පුළුවන් කමක් නැත්තේ මේකක්වත් නැහැ කියලා. කියන්න පුළුවන් කමක් නැහැ මේකකවත් කිසිම දෙයක් නැති බවක් තියෙන කියලා. ඒ හේතු ටික ඇතිකල්ලි අපිට දැල්ලක් පහනපත් වෙන බව පෙනිලා. මේ ටික වැය වෙනකොට. හැබැයි මේ මොහොතටම වැය වෙලා ඉවර බව තියෙනවා. ඉතුරු නැතුව නැති වෙලා ඉවරයි. ඒක එහා පැත්තට පොඩ්ඩක්වත් ගියේ නැහැ. අපි පහන නිවුණා කියලා කියන තැනක පහන සම්පූර්ණයම නැති වෙලා ගියා කියන තැනක දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොයි තත්පරේ තිබුණු පහනද නිවුනේ? ඒ වගේ අපේ කායික වේදනාව ගැන කතා කරනවා නම් අපි එක දිගට තියෙන වේදනාවක් ගැන එක දිගට තිබුණු වේදනාවක් ගැන කතා කරන ඔබට කිසිම විදිහකින් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ අතීත වේදනාවක් හෝ අනාගත වේදනාවක් පිළිබඳව අතීත වේදනාව විඳින්න පුළුවන්ද අතීත වේදනාව විඳින්න පුළුවන් කමක් නැත්තේ. මොකද ඒක ඉතිරි නැතුව නිරුද්ධ වුණා. ඒ ගැන හිතලා දැන් ඒ වගේ දෙයක් හදාගන්න පුළුවන්කම තියෙයි. හැබැයි ඒක වර්තමාන මොහොතේ විඳින දේ මිසක අතීත දේ වෙලා නැහැ. අනාගතේටත් ඒ ධර්මයමයි. කායික වේදනාව පැත්තෙන් ගත්තට පස්සේ තමන්ගේ කයම තමන් විඳිනවා කියන තැන මේ මොහොතේ හදාගෙන මේ මොහොතේ විඳින ගතිය මේ මොහොතේ විඳින බව ඒක කලින් තිබිලා ආව දෙයක් නෙමෙයි අනාගතයට අරගෙන යනවත් නෙමෙයි. එනිසා මේ කයක පැවැත්ම කියන දේ සම්පූර්ණ කෙලෙසේ මත පදනම් වුණ දෙයක් මිසක මේ කයක පැවැත්ම කියන දේ නික්ලේශී බව මත පදනම් වුණ දෙයක් නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ ඊයේ තිබුණු කය අද තියෙනවා කියලා අපි වර්ණ සටහන පැත්තෙන් යෝගෝචර කරගෙන ජීවත් වෙන්නේ. එහෙම නැතිනම් ස්පර්ශය නිත්‍ය කරගත්ත බව තුල යම් මොහොතක දැක්කොත් මේ ස්පර්ශය මෙතනම ඉතුරු නැතුව නිරුද්ධයි කියලා මුළු කයම ඇඟිලි තුඩකින් ඕගොල්ලන්ට හම්බෙනවා නම් ඇඟිලි තුඩට ස්පර්ශ වෙන මොහොතේදී ඉදිකටු තුඩක් නම් ස්පර්ශ වෙන්නේ ඕගොල්ලෝගේ මුළු කයම ඉදිකටු තුඩ විතරයි. මොකද ඒ ඉදිකටු තුඩ දැනගන්න මට්ටමින් හිත වැය වෙලා කාය විඤ්ඤාණය සකස් කරලා තියෙන මට්ටමට ගියපු නිසා. ඒ නිසා තමයි අපිට මේ කාය ආයතනේ විස්තර කරනකොට කියන්නේ අං කායන් නිසාය පොට්ටබ්බං ආරබ්බ කාය සම්පස්සෝ කියන තැන. කය නිසා පොට්ටබ්බේ ආරම්භය කය සම්පස්සයක් හට ගන්නවා නම් කය සම්පස්සජා වේදනාවක් කය සම්පස්සජා සංඥාවක් කය සම්පස්සජා චේතනාවක් කාය විඥානයක් හට ගන්නවා නම් කය කියලා කියන්නේ මෙන්න මේකට. එතෙන්ට එනකම් මේ විග්‍රහය පෙන්වනවා. කය කියන එක මහා ලොකු වෙනස් දෙයකට නෙමෙයි. කය කියන එක ඕගොල්ලෝ මනසින් හදාගෙන විදිහට මට්ටමට යනකම් නෙමෙයි. කායම් පේතං කියලා කියන්නේ කයේ පැවැත්ම කියන එක පණවන්නේ කොතෙන්ට එනකන්ද? පිරිසිදු මට්ටමේ විපාක අවස්ථාව ළඟට එනකන්. ඒ කියන්නේ ඔගලොන්ට කය කියන තැන පණවන එකම තැන තමයි පූර්ණ වශයෙන්ම ස්පර්ශය ඇතිකල්ලි හටගෙන ස්පර්ශ නිසා වේදනා සංඥා ඇති කරලා කය කාය ප්‍රසාදයේ බිඳුණු බව පිළිබඳව දැනගන්න ඒ කාය විඥාන නැමැති සිත ළඟට එනකන් ඔයගොල්ලන්ට කය පැවැත්ම ගැන කතා කරනවා. ඒ නාම රූප ප්‍රත්‍ය නැතිනම් ඕගොල්ලොන්ට කයයි යන පැනවීමක් කරන්න බෑ කිසිම කලෙක. ඒකෙදි හැම වෙලාවකදීම කයත් පොට්ටබ්බයත් පුරේජාතයි පුරේජාතයි කියලා කියන්නේ ඒක කලින් හටගත්ත කලින් හැදුණු දෙයක්. ඒ වගේම වේදනා සංඥා සංඛාර ටික පච්ඡාජාතයි පච්ඡාජාතයි කියලා කියන්නේ මේකට පස්සේ හැදුණු දෙයක් ස්පර්ශයට පස්සේ හැදුණු දෙයක් ඒ ටික පස මූලිකයි ස්පර්ශය මූලික කරගත්ත දෙයක්. එතන වේදනා සංඥා සංඛාර කියන ටිකේ පස මූලිකයි කියලා කියනකොට ස්පර්ශ මූලිකයි කියනකොට පටිඝ සම්පස්සේ කයට පොට්ටබ්බයක් කයට පොට්ටබ්බේ ගැටුණු නිසා ඒ රළු ගැටීමට කියන රූපේ රූපයන්ගේ ස්පර්ශ වීමට පොට්ටබ්බ පොට්ටබ්බේට අදිවචන සම්පස්සේ නෙමේ පටිඝ සම්පස්සේ කියලා මේ පටිඝ සම්පස්සේ නිසා හැදුණු වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටිකක් තියෙනවා. ඒකට මේ ටික පස්ස මූලිකයි. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය. ස්පර්ශය පැත්තෙන් විතරක් අරගෙන ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර නිසා විඥානය කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ නාම රූප ප්‍රත්‍යයෙන්ම විඥානය. අර දෙකම එකතු කරලා මොකද විඥානනක් ප්‍රත්‍යකලේ කය පැත්ත නිසා මේ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානය. විඥානය ළඟට පෙන්නනවා. එතකොට ඔන්න සම්පූර්ණ කළා. මොකද්ද? මේ ටික තමයි කය කියලා පනවන පිරිසිදුම අවස්ථාව. අපි කතා කළා මතක ඇති එක පරයයක් තුළ විඥාන චර්යා අඥාන චර්යා ඥාන චර්යා කියලා. විඥාන චර්යා කියන කොටසෙදී අපි කතා කළා රූපේ දැකීම පිණිස ආවර්ජනා කරන බව මෙතනදී අපි ගත්තොත් එහෙම මේ කයේ පොට්ටබ්බේ විඳීම පිණිස ආවර්ජනා කරන සිතක් ක්‍රියාසිතක් ඒ සිතට කියනවා විඥාන චර්යා කියලා. ඊට පස්සේ කයට අරමුණ ගැටෙන බව කාය විඥානය හටගන්න බවට කියනවා විඥාන චර්යාවක් කියලා. කයට අරමුණු ගැටුණ බව හිතට ඔසෝල දෙනව පැත්තට කියනවා විඥාන චර්යාවක් කියලා. ඒ හිතට අරමුණු ඔසවා දෙන ගතිය දැනගන්න බවට කියනවා විඥාන චර්යාවක් කියලා. ඒ තමයි විඥාන චර්යා කියන කොටස. ඇයි විඥාන චර්යා කියන්නේ පරිසුද්ධ මිදං චිත්තං මේ හිත පිරිසුදුයි, මේ හිත ප්‍රභාෂ්වරයි, මේ හිතේ කෙලෙස් නැහැ, මේ හිතේ කිලුටු නැහැ, මේ හිතේ අනුශය නැහැ. එතකොට දැන් සම්පූර්ණම මේ ගියේ ආයතන ටික ආරම්භය ආයතන ටික පදනම් කරගෙන සියලුම ආයතන වලට පොදු ධර්මතා ටිකක් විදිහට. මෙන්න මේ අවස්ථාවේදී හිතේ කෙලෙස් කිලුටු නැති කිසිම තැනකට අයිති නැති ධර්මය. මේ ටික මේ ටිකේ තනින් භූමිය කතා කරන්නේ නැහැ. මෙතන මේ ධර්මතා ටික පැත්තෙන් අරගෙන භූමි වශයෙන් බෙදන්නේ නැහැ. භූමි වශයෙන් බෙදන ටික බෙදන්න වෙන්නේ මේ ටික හරඹය ප්‍රතිචාර දක්වන පැත්තෙන් මිසක මේ ස්කන්ධ ටික පැත්තෙන් භූමිය කොයි වෙලාවකවත් බෙදන්නේ නැහැ. ඒ නිසාම අපිට හැම මොහොතකදීම දැන් කය කියන එක පණවන්නේ කය හටගෙන නිරුද්ධ වුණ තැනක අපි නැවත කය ඇති හැටියට ගන්න අපේ මනස නිසා තමයි අපිට කය ඇති කෙනෙක් හැටියට පණවන්නේ. ඒකෝට ඉපිද නිරුද්ධ වූ Nirodhe සාක්ෂාත් නොකරන ලක්ෂණය නිසාම තමයි අපිට එක දිගට තියෙන කයක් හැටියට හම්බෙලා තියෙන රැස්වීමක්. උපචේත යනවා කය. උපචේත යනකොට අපිට හැම මොහොතකදීම ස්පර්ශ වෙන කයක සංඥාව ස්පර්ශ වෙන කයක ගතිය ස්පර්ශ වෙන කයක ස්වභාවය අපිට මනසට ගෙනල්ලා දීලා තියෙනවා. ඒ ගෙනල්ලා දෙනකොට අපි හිතනවා මේ ගැටෙන බවෙන් යුක්ත කකුල් දෙකේ ඉඳලා යම් ස්පර්ශ වෙන තැනක් තියෙනවා නම් ස්පර්ශ වෙන ගතිකයක් තියෙනවා නම් ඒ සියලුම දේ කයයි කියලා ගත්ත ඇහැට පෙනෙන වර්ණ සටහනක් ඈඳලා හදාගත්ත කයක අපි ජීවත් වෙනවා. සම්පූර්ණම අවිද්‍යාව මත හදාගත්ත ගොඩනගාගත්ත කයකුයි අද අපි පරිහරණය කරන මට්ටම තියෙන්නේ. ඒ නිසා මේ කාය ආයතනය පිළිබඳව විස්තර කරගන්න කොටත් අපිට විස්තර කරගන්න වෙන්නේ ඔය කතා කරපු අනිත් ආයතන ටික වගේම කතා කරපු පරයයක්. එතන ටිකක් ආශ්‍රව අපිට වැඩිපුර බැස ගන්න නිසාම තමයි ඒ ගැන අපි විශේෂයෙන් වෙනම කතා කරන්න තියෙන්නේ. හොඳයි කල්පනා කරගන්න මේ මොහොතේදී බොහොම ශ්‍රද්ධාවෙන් හැම කෙනෙක්ම මේ ධර්ම ශ්‍රවණය સિદ્ધ කරගන්නට යෙදුනේ. මේ විදිහට સિદ્ધ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු කුසල් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට රාහුල ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු ඉෂ්ඨකාරක දේවගණ සමූහයාට මේ ස්ථානාධිග්‍රහිත ආදී සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින්දි අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ඒ සෑම මාසකම ධර්ම දේශනා දායකත්වයේ දරන රත්නපුර පල්ලිය පාර අංක 45 සංධ්‍යා ටෙක්ස්ටයිල් අධිපති ඊ නිශාන්ත සේනාධීර මහත්මයා සහ ලක්ෂ්මී වීරසේකර මහත්මිය විසින් ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා දරණාගම කුසල ධම්ම අපේ නායක මාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම නිශාන්ත සේනාධිර මහත්මයා නමින් නියගිය ලක්ෂ්මී වීරසේකර මහත්මිය නමින් නියගිය මේ දෙපළ නමින්ම මේ පරිලෝ යන්න තියෙන සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ සීලෝම මේ පරිලෝකීය ඥාතීන් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා මෙලොව වශයෙන් හෝ සංසාරික වශයෙන් මේ පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ සෑම සියලු දෙනාගේම ඒ සෑම සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින්ගනුමෝදන් කරනවා. ඒ වගේම අද දවසේ මේ වටිනා ධර්ම දේශනාව මුළු ලෝකෙටම බෙදා හැරලා ඒ නිවීමේ පණිවිඩය බුදුරජාණන් වහන්සේගේ සත්‍ය යථාර්ථය මේ ලෝකෙට දීලා මහා ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගන්න ඊ නිශාන්ත සේනාධීර මහත්මයාට ඒ වගේම ලක්ෂ්මී වීරසේකර මහත්මියටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා ඒ සංධ්‍යා ටෙක්ස්ටයිල් අධිපති නිශාන්ත සේනාධීර මහත්මයා ප්‍රධාන කරගත්ත මේ සෑම සියලු දෙනාටමත් මේ කුසලයේ ගෞරවකටක භයංකර දුක් සහිත සසකින් එතරව ලබන අමත මහා නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා